කර්මස්ථානයක් වලන විට සතර සතිපට්ඨානයේ වැඩෙන ආකාරයේ පැහැදිලි කර දෙන්න කියලා මේ ඉල්ලීමක් කරනවා. මෛත්‍රී කර්මස්ථානයේ වලනකොට. මෛත්‍රී කර්මස්ථානයක් වලනකොට ලෝක සත්‍යාකදී මිත්‍යා සහගත හිතක් වතුරනවා. කයින් කෙරෙන්නා වූ යම් වරදක් ඇද්ද ඒක දැකලා ඒක සංවර කරගන්න පුළුවන් අවස්ථාවක් ඉන්න ඕනේ කායානුපස්සනාව. අයින් කෙරෙන්නා වර්ධි ප්‍රාණඝාත අදත්තා දාන කාම මිත්‍යාචාර කියන තුරු. අප්‍රමාණ ලෝක සත්‍යයන්ගේ දානකම්පාවිත්ව මිත්‍රන්න කෙනෙකු. මේ මෙත්තැදීම තේරුම් ගත්ත කෙනෙක් දකින්නවා. මොකද්ද මේ මම වඩන වෛස්තිය? මේකෙන් ලෝක සත්‍යයන මොකද්ද වතන්නේ? වීත රාගී භවෙන්, වීත දෝෂී භවෙන්, වීත මෝහී භවෙන් ලබන්නා යම් සාන්තියක් ඇද්ද? ඒකයි ලෝක සත්‍යයට සාන්තිය කියන මේ අදහසේ විහිදලා වැළුවා නම්. සානඝාතයක් කරුවොත් ඒකෙන් දෝෂීද විත දෝෂී එහෙනම් සදෝෂී කාමීර වැටෙනවා එතකොට විත රාගී වෙනවා නැන රාගී වෙනවා රාගී වුණොත් සසර ගමනට හේතු දෙකක් වැටෙනවාද එහෙනම් නිවනට හේතු දෙකක් වැටෙනවා මෝහී වෙනවා විහිද මොහේ වුණොත් නිවනට හේතු වෙන බලාපොරොත්තු වෙච්ච විමුක්තිය ලෝක සත්‍යයට සාන්තිය වෙනවා. මොකද? තපෝ ගුණේ හැර බොජ්ජංග ධර්මය හැර නිවන හැර ලෝසතුල තවත් සුවයක් මම නොදකිමි. මේ බුද්ධ දේශනාව. එහෙනම් සුවපත් වේවා කියලා ලෝක සත්‍යයට පතන කෙනෙක් නම් ඔයින් පිට සුවයක් ලෝක සත්‍යයට නෑ. ඒක තමයි පරම සුවය. මම අන්නේ සාන්ත සුවේ දන්නවා ඒක හේතුව දන්නවා ඒක තමයි සදාහන් මුකෙන් මිදෙන්නේ. ඒක නිසා ලෝක සත්‍යයන් මේ සාන්තිය ලැබේවා කියලා පතන් කියලා ඥාන ඥාන සම්පවිතෝ දැකලා ඒ මග වන්න කියලා කිව්වොත්. කාගෙන් රත් කරන ද්වේෂයෙන් දාලා මෝහයෙන් මුලා කරන යම් කිසි වැඩ පිළිවෙලකට ලෝක සත්‍යය ඇදලවනවා නම් ඒක වරදක් කියලා දැකලා තමයි ඉතින් අද විදිහට ඒක සංවර වෙනකොට. ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර සංවර නම් වැඩන අනුපස්සනාවකට කායනුපස්සනාව. සාගසහගත වින්දනයක්, දේශසහගත ආස්වාදයක් වින්දනයක් හෝ ගන්නවා නම් මුලාසහගත දෙකකින් වින්දනයක් ලබනවා. ඒ ලබන්නා වූ වින්දනය අවිද්‍යාව නිසා ගොඩනැගෙන මුලාව බව දැක්කනවා. ඒ වින්දනයේ කවදාවත් ආර්ය මාර්ගයට ගැලපෙන වින්දනයක් නෙමෙයි. විරාගික බව නිසා ලබන්නා වූ සාන්තියක් ඇතන ඒ වින්දනය ආර්ය මාර්ගයට උපනිෂ්ඨය. කාමී නිසා හටගන්න යම් වින්දනයක් ඇද්ද? ඒක ලෝකයට උපනිෂ්ඨය. දුකට උපනිෂ්ඨය. ඕක තේරුම් අරගත්ත බුද්ධලයා කාමයේ වළඳ ලෝකයට මෙත් වළන්නේ නැහැ. එහෙනම් විිත රාගී වෙන්න මෙත් වළන්නේ. එහෙමනම් එයාට ඒ ගත්තහම යම්කිසි සැප වේදනාවයි කාම වේදනාවක් ඇද්ද? ඒ කාම වේදනාව මුල් කරගෙන වැඩ බලන්න. ඒකෙන් ඉවත් වෙන්නයි වැඩි. දැන් වේදනාව තේරුම් අරගත්තාම වේදනාව සැප වේදනාව දුක් වේදනාව උපේක්ෂා වේදනාව තෝරාගන්න. ඊට පස්සේ ආමිෂ කාම සහගතන ආමිෂ සැප වේදනා ආමිෂ දුක් වේදනා ආමිෂ උපේක්ෂා වේදනා දැක ගන්න. නිරාමිෂ සැප වේදනා නිරාමිෂ දුක් වේදනා නිරාමිෂ උපේක්ෂා වේදනා තෝරා ගන්න. අරගෙන බැලුවට පස්සේ යා නිරාමිෂ පැත්ත ගන්නවා. එහෙනම් වේදනානුපස්සනාව සිද්ධ වෙලා නැහැ. චිත්තානුපස්සනාව ගන්න. මෙත්වත්න කියලාට සරාග චිත්තයක් නැහැ. විතරාග චිත්තයයි වැඩි. සදෝෂ චිත්තයක් නැහැ විදෝෂ චිත්තයයි වැඩි. සමෝහ චිත්තේ ආදීනෝ පේනවා විදමෝහ චිත්තේ ආනිසංස පේනවා. මේ ආකාරයෙන් චිත්තානුපස්සනාව වැඩෙනවා. ලෝක ධර්මතාවයන්ගේ අල්ලන්න දෙයක් නැහැ. සපෝ ගුණය හැර නිවන හැර ලෝක සත්‍යය තවත් සුලයක් නොදකි මේ දෙයක් කරන. එතනින් දැක ලෝකේ ආදීනව දකිනවා. ඒබඳු ආදීනව ලෝකේ වෙන්වීම ආනිසංසය දකින්න වැඩිම ධර්මානුපස්සන. එහෙනම් හතර හදිපත්තාණියු මෙත් භාවනාව වැඩෙනවා. ලබාගත් ධම් තුළින් අප්‍රමාදව නිවන් අවබෝධ කරගෙන මිසක් තව වෙන සංසීමක් නැහැ කියන බුද්ධ ධර්මයේ දිවෙන යථාර්ථය තෝරාගෙන ඒ කාරණයට උත්සාහ කරන්ද අප්‍රමාද නිවන් දාසින් අධිෂ්ඨාන කරගන්න සෑම සිල් දෙනාට යහපත් වේවා.